මල් පිදීමේ අනුසස් සුමන මල්කරු අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහ නුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙහි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලදුව සවනක් ගන බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන් බුද්ධ ලීලාවෙන් පිඬු පිනිස රජ ගහනුවරට වන්සේක. රජුට සමන් මල් නැලියක් ගෙන යන්නා වූ සුමන මල් කරු ෂඩ්වර්ණ රශ්මී මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලකුණෙන් අසු අනු ව්‍යංජන ලක්ෂණයෙන් ශෝභාවත් වූ රුවන් පහන් ගසක් වැනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය දැක අතිශය පහන් වූ සිත් ඇත්තේ කුමකින් තථාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝයි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක් නොදකින්නේ රජුට ගෙන යන්නා වූ මේ මලින් තථාගතයන් වහන්සේ පුදමී සිතා නැවත දිනපතා රජුට ගෙන ගිය මේ මල් නොගෙන ගියහොත් රජු කිපී මා සිර කරන්නටද පිළිවෙන එහෙත් කරන්නට දෙයක් නැත. රජු මට කරන දෙයක් කරාවා. මේවා රජුට ගෙන යෑමෙන් ඔහු මට දෙතොත් දෙන්නේ මේ ආත්ම භාවයේ ජීවත් වීමට තරම් සුළු දෙයකි. මේ මල් බුදුන් වහන්සේ පිදුවහොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැපගෙන දෙන පිනක් වන්නේය. ඒ නිසා වන්නක් වේවා මේ මල මම බුදුනටම පුදමි සිතා පළමුවෙන් මල් දෙමිටක්ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසිකලේය. ඒ මල් එකකුදු බිම නොවැටි තථාගතයන් වහන්සේ මතුයෙහි අහස්හි වියනක් මෙන් සෑදී සිටියේය. එය දැක අතිශයින් පහන් වූ සුමන තවත් මල් දෙමිටක්ගෙන බුදුරදුන් දෙසට විසි කළේය. ඒ මල් බුදුරදුන් දකුණු පසින් තෙරයක් මෙන් සෑදී අහස් හි සිටියේය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක්සේ සෑදී සිටියේය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක්සේ සෑදී සිටගත්තේය. බුදුරජාණන් වහන්සේ රිදී පටින් වසන ලද්දෙකුසේ ඉදිරියට වැඩම කළහ. මල්ද එකකදු නොවැටි තථාගතයන් වහන්සේ අනුව ගියේය. තථාගත ශරීරයේ නික්ම උන්වහන්සේ වටා තුන්යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභවත් විය. ඒ ප්‍රාතිහාර්ය දැක සතුටටපත් ජනයා ඔල්වරසන් නගමින් සලු උඩ දමමින් සලු හිස වටා කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. තථාගතයන් වහන්සේද මල් කරුගේ ගුණය ප්‍රසිද්ධ වනු පිණිස නගරයේ ප්‍රධාන මාර්ගයේම ගමන් කළහ. මල් කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. ඔහු මද දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝ සිලාස් රසෙහි ගැලෙන්නාක් මෙන් බුදු රැස් තුලට වැද උන්වහන්සේට ස්තුති කොට වැඳ හිස් පැසගෙන gedර ගියේය ඔහු හිස් පැසගෙන gedර ගිය කලෙහි භාර්යාව මල්වලට කුමක් කළේදයි ඇසීය තථාගතයන් වහන්සේට පිදුෙමි මල්කරු කීය. දැන් රජුට කුමක් කරන්නෙහිදැයි භාර්යාව ඇසූ කල්හි රජු මට කරන දඬුවමක් කෙරේවා. ජීවිත පරිත්‍යාග කොට මම මල් පුදිවෙමි කියා සිදු වූ සියලු ප්‍රාතිහාර්යද ඇයට කීය. අනුවන ගැහණියට ඒ ප්‍රාතිහාර්ය ගැන සිත පහදාගත නොහැකි විය. ඈ බිය වී සැමියාට බැනවැදී රජවරු නපුරෝය කිපුණු කල්හි අත්පා සිඳවීම් ආදී මහා අනර්ථ කරන්නාහ. නුඹ කළ දෙයින් මටද විපතක් සිදුවිය හැකියයි කියා. දරුවන් දගෙන රජු වෙත ගොස් ස්වාමීනි දෙවියන් වහන්ස මගේ සැමියා නුඹ වහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය මා විසින් මල්වලට කුමක් කළේදයි ඇසූ කලෙහි ඒ බව මට කීයේය. ඔහු කළ වරදින් මටත් විපතක් වේදෝයි මම ඔහු හැර දරුවන්දගෙන නුඹ වහන්සේ වෙත පැමිණියෙමි. දේවයන් වහන්ස ඔහු කළ දෙය යහපතක්ද නපුරක්ද කියා මම නොදනිමි. එය කුමක් වුවත් එය ගැන මගේ සම්බන්ධයක් නැත. මම ඔහු අත්හැර දැමීමි කීවාය. රජතුමා බුදුරදුන්ගේ ප්‍රථම දර්ශනයේදීම සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙකි. එතුමා අනුවන ගැහණියට මෙතරම් මහත් ප්‍රාතිහාරයකදී සිත පහදාගත හැකි නොවී යයි සිතා කිපුණු ආකාරයක් දක්වා කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේදැයි ඇසීය. එසේය දේවයන් වහන්සේයි පිළිතුරු දුන්නීය. එකල්හි රජතුමා මේ මිනිසා හැර දැමීමෙන් තී කළ දේ ඊතා යහපති මාගේ මල් පූජා කළහුට කලයුත්ත මම දනිමි කියා ඇය පිටත් කර හැර වහා ගොස් ඒ ප්‍රාතිහාරයෙන් නරඹමින් තථාගතයන් වහන්සේ සමගම ගමන් කළේය ශාස්ත්‍රූන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අනබෙර හසුරවන වීදියෙහිම ගමන් කොට රජගෙදර සමීපයට පැමිණිසේක. රජතුමා පාත්‍රයගෙන තථාගතයන් වහන්සේ රජමැදුරට වැඩමවා ගන්නට සිටුවේය. තථාගතයන් වහන්සේ රජ මිදුලෙහිම වැඩ හිඳිනු කැමැති ආකාරය දැක්වූහ. රජතුමා ලෝකනාථයන් වහන්සේගේ අදහස දැන වහවහ එහි මණ්ඩපයක් කරවීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා එහි වැඩ හොන්සේක. තථාගතයන් වහන්සේ රජගෙට නොවැඩ එලිමහනෙහිම වැඩ සිටියේ මල් කරුගේ ගුණය මහජනයා අතර වඩාත් ප්‍රකට වනු පිණිසය. රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන තථාගතයන් වහන්සේ වළඳා අවසානයේ අනුමෙවෙනි බණ වදාරා පළමු පරිදිම මල්වියන් මල් තිර තිබියදීම මහා පෙරහැරින් මහජනයා සමගම වෙහෙරට වැඩම කළසේක. උන්වහන්සේ ගඳ කිලියට පිවිසන කලෙහි ඒ මල් ගඳ කිලිය දොරකඩ වැටින. රජතුමා මද දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවතී මල් කරුවා ගෙන්වා නුඹ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුන්ට පිදුවේදැයි ඇසීය. එකෙනෙහිම මට ඇති වූ බලවත් චිත්ත ප්‍රසාදය නිසා රජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නිරපොතුත් නිරපත්වායි ජීවිත පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමි මල්කරු කීය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී නුඹ මහා පුරුෂයෙකයි ඔහුට පසසා ඇතුන් අට දෙනෙකුන්ද අසුන් අට දෙනෙකුන්ද දාසයන් අට දෙනෙකුන්ද දාසියන් අට දෙනෙකුන්ද මහාර්ග පළඳනාද කහවණු අට දහසක්ද සර්වා ලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනෙකුද්ද ගම් අටක්ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කළේය සියල්ලෙන්ම අට බැගින් ඇති බැවින් සර්වාෂ්ටක නම් වූ ඒ පරිත්‍යාගය මල්කරු ඒ පූජාවෙන් එදිනම ලැබූ අනුසස්ය ආනන්ද ස්තවීරයන් වහන්සේ සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන්ම මහා ප්‍රීති ഘോഷාවක් පවත්නේය. ඔහුට ඉන් ලැබෙන්නා වූ විපාකය කුමක්දෝයි තථාගතයන් වහන්සේගෙන් අසමී සිතා උන්වහන්සේ වෙත එළඹ මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේදයි ඇසූහ. ආනන්දය මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නොසිතව හෙතෙමේ මාහට දිවි පුදා ඒ පූජාව කළේය හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්ත ප්‍රසාදයෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නොපෙමිණෙත්ය එතෙක් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමනනම් පසේ බුදුවන්නේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක මේ කතාව දම්පියා අටුවාවෙන් ගන්නා ලදී. නාග විමාන වස්තුව මේ මහා භද්‍රකල්පේහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාලා වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටුවා එකල විසූ සදහවත් වූ යොදුනක් උසැති ස්වර්ණ චෛත්‍යයක් කරවූහ. ඒ චෛත්‍ය පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝද දනව් වැස්සෝද දිනපතා බොහෝ මල්ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දවසක් උපාසකයෙක් මල් සොයනු පිණිස මාලාකාර වීදියේ ඇවිද එක් කහවණුවකට එක බැගිනිදු මල් සොයාගත නොහි කහවණු අටක්ද රැගෙන මල් වත්තකට ගියේය. ඔහු එහි ගොස් මේ කහවණු අටට මල් අටක් හෝ දෙවයි කීය. මල් සියල්ල නෙලාදී දැන් අවසන්ය. මල් කරු කීය. උපාසක තෙමේ ඉතිරි වී ඇතනම් මම සොයා ගන්නෙමි කීය. එසේනම් උයනෙහි ඇවිද සොයා ගන්න යයි මල්කරු කීය. උපාසක උයනට පිවිස ඇවිදිනුයේ බිම වැටි තිබූ මල් අටක් ලැබ ඒවා මල් කරු වෙත ගෙනවිත් දක්වා ඔහුට කහපණු අට ගන්නට කීය මේ මල් ලැබී ඇත්තේ ඔබේ පිනෙන්ය ඒ නිසා මේවාට මම මුදල් නොගනිමි මල්කරු කීය මම නොමිලේ මල්ගෙන භාග්‍යවතුන් වහන්සේට නොපුදමි කියා කහවණු අට ඔහු ඉදිරියේ තබා මල්ගෙන චෛත්‍ය කරා ගොස් පහන් සිතින් පිදුවේය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තවතිසා දෙව්ලොව උපන තුන් කෝටි සැට ලක්ෂයක් අවුරුදු ආයුෂය ගෙවී ගිය පසු ඔහු චුතව නැවත එහිම උපන්නේය. මෙසේ නැවත නැවත දෙව්ලොවම උපන් ඔහු අප බුදුන් සමයෙහිද එහිම විසුවේය. දිනක් මුගලන් මහතෙරුන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි හැසිරෙන සේක්. මහත් වූ ශ්වේත හස්ති රාජයෙකු පිට නැගී අප්සරා සමූහයා විසින් පිරිවරණ ලදුව පුන් සඳමෙන් හිරුමෙන් දිසාවන් ආලෝක කරමින් මහත් වූ දිව්‍යානුභාවයෙන් අහස්හි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළහ. දෙව්පොත් තෙරුන් වහන්සේ දැක අතුපිටින් බැස උන්වහන්සේට වැඳ සිටියේය. එකල්හි තෙරුන් වහන්සේ ඔහු අමතා "තොප මේ මහා සම්පත්තිය ලදුවේ අතීතෙහි කළ කිනම් කුසලයකින්දැයි විචාලසේක." එකල්හි දෙව්පුත් අට්ඨේව මුත්ත පුප්පානි කස්ස පස්ස මහේසිනෝ තූපස්මින් අබිරෝපේසින් පසන්නෝ සේහි පානිහි තේන මේ තාදිසෝ වන්නෝ තේන මේ ඉද මච්ඡති uppajjanti cha me bogo ye kechi manasopiya හිමියනි මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට නටුවෙන් ගිලිහි වැටුණ මල් අටක් පහන් සිතින් සියතින් පිදුවෙමි. මගේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒ පිනෙන් ඇති වූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍ය භෝජනාදී වස්තුහු මට ඒ පිනෙන් පහළවන්නාහ යැයි කීය. විමානවත්තු අටුවාවෙන් මෙකල මල් පුදනුවන් විසින් සිතට ගතිය යුතු වැදගත් කරුණක් ඉහත දැක් වූ කතාවෙහි ඇත්තේය. එනම් උපාසක තැන විසින් මල් නොමිලේ නොගැනීමය. පූජාව දාණයටම අයත් පිනකි. දාණය තේරුම් කර ඇත්තේ අත්ූපකරණ පරිත්‍යාග චේතනාව කියාය. එනම් තමාට සම්පූර්ණයෙන් අයිති ඇති වස්තුවක් අනුග්‍රහ වශයෙන් හෝ පූජා වශයෙන් අනිකෙකුට පිරිනැමීමය. මිලක් දෙන්නේ නැතිව නිකම්ම අනුන්ගෙන් දෙයක් ගෙන තවත් කෙනෙකුට දීම හෝ පිදීම වැදගත් දීමක් හෝ පිදීමක් නොවේ. වැදගත් වන්නේ තමා විහිසි සපයා ගත්තා වූ හෝ මිලයට ගත්තා වූ හෝ දෙයක් දීම හා පිදීමය. උපාසක තන මල් නොමිලේ නොගත්තේ එසේ ගන්නා ලද්දක් පිදීමේ වැදගත්කමක් නැති බැවිනි. මෙකල බොහෝ දෙනා තමන් මහන්සි වී මල් සැපයීමක් හෝ මිලේට ගැනීමක් හෝ නොකොට අනුන්ගෙනෙන මල් වලින් ටිකක්ගෙන පුදන්නට බලාපොරොත්තු වෙති. එසේ කරන පූජාවල වැදගත්කමක් වටිනාකමක් නැති බව සැලකිය යුතුය. පූජාවක් කිරීමට තමා අයත් දෙයක් තිබිය යුතුය. කෙනෙකුගේ දෙයක් තවත් කෙනෙකු විසින් පූජා නොකළ හැකිය. පූජා කළේද එය පූජාවක් නොවේ. කෙනෙකු විසින් මල් පහන් ගිලන් පස ආදී පූජා ද්‍රව්‍ය පිළියෙල කොට පූජාසනයේ මත තබා පූජා කිරීමට ගාථා කියන කල්හි තවත් බොහෝ දෙනා එකතුව පූජා කිරීමේ ගාථා කියති. එහෙත් ඔවුන් විසින් පූජා කරන ඔවුන්ට අයිති කිසිම වස්තුවක් එහි නැත. පූජා කරන වස්තුවක් නැතිව එසේ ගාථා කීම තේරුමක් නැති වැඩක් බවද සැලකිය යුතුය. පූජා කිරීමේ තේරුම නොදත් බැවින් ඇතැම්හු අනුන් මල්ගෙන උත් අසුන මත තබා පුදන කල්හි එකතු වී ගාථා කියවහොත් Taman පූජාවක් කළා වෙතේ සිතති. මේ කරුණු තේරුම්ගෙන පින් සිදුවන සැටියට මල් පහන් ආදිය පුදත්වා. සුළුගුළු උපාසක සුළුගුළු උපාසක යනු සිංහල බෞද්ධයන් අතර ප්‍රසිද්ධ නමකි. ඒ නම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුළුගුළු උපාසකතුමාට මලියදේව මහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආරාධනයෙන් පණ තිබියදීම තවතිසා දෙව්ලොවට යන්නට ලැබීම නිසාය. දෙව්ලොවදී ඔහුට নানা ප්‍රකාර සම්පත් ඇති බොහෝ දෙවියන් ඇසින්ම දැකගත හැකි විය. උපාසකතුමා සිළුමිණි සෑය සමීපයේහි සිටි කලෙහි රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්ත ශෛන්දවයන් යෙදු ප්‍රවාල රථයකින් එක් දෙවියෙක් එහි ආවේය. ඔහුට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසුණු සුරංගනාවෝ රත් චාමරගෙන පවන් සලති. එසේම සැරසුණු තවත් බොහෝ දෙව්ලියෝ ඔහු සතුටු කරවනු වස් ඔහු ඉදිරියේ සුමිහිරි ගී ගයති. තූර්ය වාදනය කෙරෙති. නටති. රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්ත වර්ණ චත්‍රද්වජ පතාකවන් ගෙන බොහෝ දෙවියෝ ඔහු පිරිවරා ගමන් කරති. එසේ මහත් වූ දේවානුභාවයෙන් මහත් වූ ආශර්වයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තෙමේ හිමියනි මෙබඳු සම්පත්තියක් ඇතියෙකු මීට පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත්තිය මොහුට ලැබී ඇත්තේ කිනම් පිනකින්දයි ඇසීය. එකල්හි තෙරුන් වහන්සේ කියන්නාහු උපාසකය මොහු පෙර જાතියේ චේතිය විහාරයේ සමීපේ ගමක ගොපළු දරුවෙකි. ඔහු එක්දිනෙක අනිත් ගොපළු දරුවන් හා ගවයන්ගෙන දැදුරු ඔය වෙත ගොස් ගව සමූහයට තන කන්නට හැර තෙමේ වැලි තලාවක ක්‍රීඩා කරන්නේ වැලි එකතු කොට සෑයක් තනා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලාගෙන උත් එහි පුදා මල් නොවියලෙන ලෙස පැන් ඉස හිරු රැස් වැලකුණු පිනිස අතු කඩාගෙන උත් ආවරණය කොට සිත පහදාගෙන සවස නිවසට ගියේය එදින රාත්‍රියේ හටගත්තා වූ ආබාධයකින් කලුරිය කළ ඔහු මෙහි උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තියයි වදාළසේක. ඒ ආසා උපාසක තෙමේ මහත් සොම්නසට පැමිණියේය. මල් ජනයාගේ netsit පිනවන ශෝභාවක් හා සුගන්ධයක්ද ඇත්තා වූ ජනප්‍රිය දෙයකි. එය පිදීමේ පිනෙන් විශේෂයෙන් උපනූපන් ಜಾතිවලදී රූප ශෝභාව ඇතිවේ. ස්වර්ණ තිලකාවට පුරුෂයන් වශීවන උමතුවන රූප ශෝභාවක් ඇති වූයේ මල් පූජාවෙනි. උපනූපන් තන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයෙකු වීමටද මල් පූජාව විශේෂයෙන් හේතු වේ. පහන් පූජාවේ අනුසස් දීපදෝ හෝති චක්කුදෝ යනුවෙන් පහන් දෙන පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේයයි තථාගතයන් වහන්සේ වදාළසේක. ආලෝකය ඊතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකයේ දීම ඇස් දීමක් වැනිය. ආලෝකයේ පිදීම ඇස් පිදීමක් වැනි පින්කමකි. සෑම පිනකින්ම දෙව් මිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ත ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනූපන් තැන හොඳ ඇස් ලැබීමටත් ශරීර කාන්තිය ලැබීමටත් මෙය හේතු වේ. දිවස් ලැබීමටද මෙය විශේෂ පින්කමකි. අප බුදුසසුනේහි දිවස් ඇතියවුන්ගෙන් අගතන්පත් වූ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරජාණන් හමුවේදී ධනවත් මිනිසෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක්ම මහා දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවස් ඇතියුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිණිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ දිවස් ලැබීමට කල යුත්තේ කිමක්දැයි ඇසීය. උපාසකය එය සඳහා ප්‍රදීප දාණය දෙන්නට වටනේයයි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතයි givis පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත්‍යදුන් ස්වර්ණ චෛත්‍ය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය. ඒවා ළඟට කුඩා ඌද ඒවා ළඟට තවත් කුඩා ඌද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේ බරණස් නුවර පොහොසත් කුලයක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටේ බැගින්ද තබා ඒ තැටි එකින් එක ගැටෙන පරිදි කාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍ය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍ය වටා සර්ව රාත්‍රියේම ඇවිදමින් මහා පහන් පූජාවක් කළේය. පංච දීපිකා භික්ෂුණීන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර අතීතයේ එක් කපෙක හංසවති නගරයේ ආරාමෙන් ආරාමයට වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඌ එක් මාසේ පෝය දිනයක එක් බෝධි වෘක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධි මූලයේ හිඳගත්තාය. ඌ ඊතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝරුකට වැඳගෙන මහත් සොම්නසින් ඉදින් බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇතිසේක් නම් අසම අප්‍රතිපුද්ගල වූසේක් නම් මේ බෝධීන් වහන්සේ ප්‍රාතිහාර්යයක් දක්වනසේක්වා මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වායි සිතුවාය එකෙනෙහිම බෝරුක දිලිසින සියලු බෝරුක ස්වර්ණ වර්ණ විය සෑම තැනම ආලෝකයේ පැතිරින ඒ ප්‍රාතිහාරයෙන් අතිශයින් සොම්නසටපත් ඕතමෝ සතියක්ම බෝරුක මුල විසුආය සත්වන දින රාත්‍රියේහි පූජාසනයේ මත පහන් දහසක් දැල්ුවාය ඒ පහන් පසු දින ඉර උදාවන තෙක්ම දැල්වින පසු කලක ඕ කලුරිය කොට තවතිසා දෙව්ලොව උපන්නාය ඈට එහි සැට යුදුනක් උස තිස් යදුන් පළල පංචදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගණනක් නැති පහන් දැල් වෙන්නේය. ඇයට දක්නට කැමැති උඩ යට සරස ඇති සියල්ල ඇසට පෙනෙන්නේය. ගස් වලින් පර්වත වලින් ඇයට ආවරණයක් නොවන්නේය. ඒ පිනෙන්ම ඕ අසූ වරක දෙව් රදුන්ගේ බිරිඳ ඌවාය. සියවරක සක්විති රජුන්ගේ මෙහෙසිය වූාය. උපනූපන් සෑම තැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විනි. ඕ මෙසේ දෙව් මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විඳ අන්තිම જાතියේ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවදිව සත් අවුරුදු වියේදීම සව් කෙලසුන් නසා රහත් වූාය. සත් අවුරුදු වියෙහිදීම ඕ උපසම්පදාව ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්වින. සත සහස්සිතෝ කප්පේ යං දීප මදදින් තදා දුග්ගතින් නාබිජානාමි පංච දීපානි දං පලං මේ පංච දීපක ස්තවීරයන්ගේ ප්‍රකාශනයකි මේන් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලේ මම යම් ප්‍රදීප දානයක් දුන්නේම්ද එතෙන් පටන් මේ වනතුරු දුර්ගතියකට නොපැමිණියෙමි මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යන එහි තේරුමයි අපදාන පාළියෙන් සුවඳ පූජාවේ අනුසස් දුමක් වශයෙන්ද වතුරක් තෙලක් කල්කයක් චූර්ණයක් වශයෙන්ද සුවඳ පූජා කළ හැකිය. සඳුන් කපුරු මල් ආදී සුවඳ ඇති ද්‍රව්‍යන්ද සුගන්ධ පූජාවක් වශයෙන් පිදිය හැකිය. සුවඳ පූජාවෙහි විශේෂ ආනිසංසයක් වශයෙන් කිව යුත්තේ උපනූපන් જાතියේ අන්‍යයන්ට ප්‍රිය පුද්ගලයෙකු වීමය. සිද්ධාර්ථ නම් බුදුරදුන් විසූ කුටියට සුවඳ දුම් දුන් පින්වතෙක් ඒ පිරින් කල්ප 94ක් දෙව්මිනිස් දෙගතියෙහි බොහෝ සැප ලබා අප බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයේ මිනිස් ලොව ඉපද බුදු සස්නෙහි පැවදිව සිව්පිලි සිඹියාපත් මහරහත් නමක් වී සසර දුකින් මිදී නිර්වාණ පුරයට පැමිණි උන්වහන්සේ දූපදායක ස්තවීර නම් වූහ යම් යම් යෝනු පපච්චාමි දෙවත්තං අතමානුසං සබ්බේ සම්පි පියෝ හෝමි දූපදානස්සිදං පලං චතුන උත්තිකෝ කප්පේ යං දූප මදදින් තදා දුග්ගතින් නාබිජානාමි දූපදානස්සිදං පලං මේ දූපදායක රහතන් වහන්සේගේ ප්‍රකාශයකි මම යම්කිසි જાතියක උපන්නේම්ද දෙව්වූද මිනිස්සූද සෑම જાතියේම සැමටම ප්‍රිය වූයෙමි. එය දූපදානයේ ඵලයයි. මේ කපින් සිව් අනුවන කපෙහි යම් දූපදානයක් කලෙම්ද එතන් පටන් මේ වනතෙක් දුර්ගතියට නොගියෙමි. මේ දූපදානයේ ඵලය යනු එහි තේරුමයි. පැන් පිදීමේ අනුසස් මෙයින් 91 වන කපෙහි බන්දුමති නගරයේහි වතුර ඇදදීමෙන් පවුල රකින දුගී කතක් වූවාය එකල එහි බුදුරදුන් ඇතද මහා සංගන ඇතද දිලිඳි වූ ඇයට දන් දීමට කිසිවකුත් නොතිබින එබැවින් ඕ පහන් සිතින් විහාරයේහි පැන් තැබීම කළාය ඕතමෝ මරණින් මතු ඒ පිනෙන් තවතිසා දෙව්ලොව දෙව් වෙවනක දහසක් දෙවඟනන්ට ප්‍රදානව උපන්නාය. ඕ ආයුෂයෙන්ද රූප ශෝභාවෙන්ද සැපයෙන්ද පිරිවරින්ද ආධිපත්‍යෙන්ද රූපයෙන්ද ශබ්දයෙන්ද ගන්ධයෙන්ද රසයෙන්ද ස්පර්ශයෙන්ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්මව සිටියාය. සසර සැරිසරන්නා වූ ඕ ඒ පිනෙන් පනස් වරක දෙව් රජුන්ගේ මෙහෙසිය වූවාය. විසි වරක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනු එක් කපක් මුළුල්ලෙහි දේව මනුෂ්‍ය දෙගතිය හැර අන් ගතියකට නොගියාය. අහසෙහි උවද කඳු මුදුනකදී වුවද පෑන් උවමනා වෙත හොත් ඇයට සැනකින් පෑන් ලැබෙන්නේය. ඇගේ ශරීරයට කිසි විටක උෂ්ණයෙන් පීඩාවක් නොවිය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායකා තේරී යන නමින් ප්‍රසිද්ධ වූවාය. එකන උත්තිතෝ කප්පෝ යං දකං අදදින් තදා දුග්ගතින්නා බිග්ජානාමි දකදානස්සිදං පලං මේ ඒ ස්තවීරියගේ ප්‍රකාශනයකි මෙයින් එක් අණුවන කපෙහි යම් ජලය දීමක් කලෙම්ද ඒ හේතුවෙන් මේ වනතෙක් කිසි විටක දුර්ගතියට නොපැමිණියෙමි. මෙය උදක දානයේ ඵලය යනු එහි තේරුමයි. අපදාන පාළියෙන් පන් පූජා කළ දාසියක් එක් සමයක්හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂඟන හා කොසල් රට සැරි සරණසේක් තූන නම් බමුණු ගමක් වෙත වැඩම කළසේක. ශ්‍රමණ ගෞතමයෝ ඔවුනොවුන්ගේ ගම සමීපයට පැමිණියහ යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිර ගියේය. එහි වෙසෙන බ්‍රාහ්මණයෝ මිත්‍යා දෘෂ්ටිකයෝය, මසුරෝය, බුදුරදුන් කෙරෙහි අප්‍රසන්න යෝය. ඔහු ශ්‍රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිර වූහොත් මේ ජන සමූහයා ඔවුන්ගේ කීම පිළි නොගන්නෝය. ඉන්පසු අපගේ බ්‍රාහ්මණ ධර්මයට මෙහි තැනක් නැතිවන්නේ යැයි බිය වී බුදුරදුන් ගමට ඇතුළු විය නොහැනු පිණිස තන තන ගම් යූරෙහි තිබූ යාත්‍රාවන් ඉවත් කර වූහ. ඒ දඬු බිඳ දැමූහ. පැන්හල් නැති කලහ. වාසය කළ හැකි ශාලා නැති කලහ. එක් ලිඳක් ඉතිරි කොට අන් සියලුලින් වසා දැමූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ විප්‍රකාරය දැක අහසින් ගමනින් ගඟින් එතරව ක්‍රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවණෙහි වික්සංගන පිරිවරා වැඩහුන් සේක. පැන්ගෙන යන්නා වූ බොහෝ ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් එමගින් පැන්ගෙන ගියෝය. කලින් එගම බ්‍රාහ්මණයන් ශ්‍රමණ ගෞතමයන් එනකල්හි කිසිවෙකු පෙරගමන් කිරීම ආදියෙන් ඔවුනට කිසිදු සැලකිල්ලක් නොදැක් වූහ. ඔවුන් අතරින් එක් බ්‍රාහ්මණයෙකුගේ දාසියක් පැන් කලයක් ගෙන යන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩ සිටින බොහෝ භික්ෂූන් ගමන් විඩාවෙන් පිපාසිතව සිටින බව පෙනී ශ්‍රමණ ගෞතමයනට හෝ ඔවුන්ගේ ශ්‍රාවකයනට සැලකිලි නොකිරීමට ගමෙහි බමුණෝ කතිකා කරගෙන සිටින්නාහ. එහෙත් මෙබඳු පුණ්‍යක්ෂේත්‍රයක් ලැබ පෑන් ටිකක්වත් පිළිගන්වා පිනක් කරනොගත්තොත් කවදා මම මේ දුක්ඛ ජීවිකාවෙන් මිදෙන්නෙම් දැයි සිතා මාගේ ස්වාමියා හා ගම්වැසියෝ මට කරන දඬුවමක් කරෙත්වා මම මේ පුණ්‍යක්ෂේත්‍රයේහි පානීය දානයක් දෙමි යැයි අන්‍ය ස්ත්‍රීන් විසින් වළක්වද්දීත්ම ජීවිත අපේක්ෂාව හැර හිස තිබූ පෑන් කලයගෙන බිම තබා තථාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පෑන් පිළිගන්නාසේ ආඥා කළාය. එකල්හි තථාගතයන් වහන්සේ ඇයට අනුග්‍රහ පිණිස පෑන් පෙරහා අත්පා සිසිල් කොට පෑන් බීමද කළසේක. කලෙහි පෑන් මද කුදු අඩු නොවිය. ඌතමෝ ඒ ප්‍රාතිහාර්ය දැක ඉමහත් ප්‍රීතියට පැමිණ භික්ෂුවකටද පෑන් පිළිගැන්වූ ආය. ඒ භික්ෂුවද පෑන් පෙරහාගෙන අත්පා සිසිල් කර පානේද කළේය. කලේ පෑන් තිබූ පරිදිම පිරී තිබින ඈ එසේ සියලුම භික්ෂූන්ට පෑන් පිළිගැන්වූ ආය. පෑන් කලය පළමුසේම පිරී තිබින. ගෝතමෝ අතිශය ප්‍රීතියෙන් පෑන් කලයේ හිස තබා නිවස බලා ගියාය. තමාගේ දාසිය බුදුරදුන් ඇතුළු මහා සංඝනට පෑන් පිළිගැන්වූ බව ඇසූ බ්‍රාහ්මණය මෑ ගම්වැසියන්ගේ කතිකාව බිඳ මටද අවනම්බු කළායයි කිපි බිම පෙරලා ඇයට අතින් පයින් පහර දින බමුණාගේ ප්‍රහාරයෙන් දාසිය මිය ගොස් පෑන් පූජා කිරීමේ පින් බලයෙන් තවතිසා දෙව්ලොව උපන්නාය. ඇයට එහි කල්ප වෘක්ෂයක් සහිත අත්‍යාලංකාර විමානයක් එහි පහළ විය. විමන වටා රිදීවන් වැලි තලා ඇති නිල් මණිකක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළ විය. විමානයේ ඉදිරිපස පංචවර්ණ පද්ම සමූහයන් ඇති මහා පොකුණක් පහළ විය. එහි ස්වර්ණ නෞකාවක්ද පහළ විය. ඕ එහි දිව්‍ය සම්පත් විඳිමින් විසුආය. තථාගතයන් වහන්සේ ආනන්ද ස්තවීරයන් අමතා ආනන්දය ලිඳට ගොස් මාහට පැන්ගෙන එවයි වදාළසේක. ස්වාමීනි මෙගම බමුණන් ලිඳ දූෂණය කොට ඇත්තේය. එබැවින් පැන් නොගත හැකියයි ආනන්ද ස්තවීරයන් වහන්සේ සැලකලහ. දෙවනුවද තෙවනුවද තථාගතයන් වහන්සේ පැන්ගෙන එන්නට වදාළහ. ආනන්ද ස්තවීරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයගෙන ලිඳ කරා ගියහ. උන්වහන්සේ ගිය කලෙහි පැනින් පිරි ලිඳ උතුරා යන්නට විය. ලිඳෙහි වූ වී පොතු පිදුරු ආදී සියල්ල පාවී ගොස් ජලය පිරිසිදු විය. එයින් ගලා යන ජලයෙන් ගමෙහි පහත් තැන් යටවන්නට විය. ඒ ප්‍රාතිහාරය දුටු බමුණෝ මුළු ගමම ජලයෙන් යට වී යනු ඇතැයි බිය වී තථාගතයන් වහන්සේගේම පිහිට සොයා උන්වහන්සේ වෙත වහා අවුත් සමා කරවා ගත්හ. එකෙනෙහි ජලය අතුරුදහන් විය. ඔවුන් භාග්‍යතුන් වහන්සේට හා සංඝයාට වාසස්ථාන පිළියෙල කරදී පසුදින දාණයටද ආරාධනා කළහ. පසුදින බුදුරදුන් ඇතුළු සංගණට දන් දී ඔව්හු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ හිඳගත්හ. එකෙනෙහි දෙවඟනද තමාගේ සම්පත්තිය බලා ඉමහත් සොම්නසට පැමිණ ඒ මහත් වූ සම්පත්තිය ලැබීමේ හේතුව විමසන්නේ ඒ පැන්දීමේ පින බව දැන මහත් සතුටට පැමිණ දැන්ම මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ වඳිමි මනාකොට පිළිපන්න උන්ට කරන සල්ප වූ සත්කාරයෙන් මහත් සම්පත් ලැබෙන බවට මිනිස් ලොවද ප්‍රකාශ කරන්නෙමි. අප්සරා දහස හා විමානයත් සමග තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට වැඳාය. තථාගතයන් වහන්සේ ඇගෙන්ම ප්‍රශ්න කර මහා ජනයාට ඇය හඳුන්වා දී ධර්ම දේශනා කළසේක. දෙවඟන දහම් අසා සෝවාන් ඵලයට පැමිණියාය. පැමිණි පිරිසටද ධර්ම දේශනාව සාර්ථක විය. විමාන වස්තුවෙන් ගන්නා ලද්දකි. එහි නාවා විමාන නමින් මෙය දැක්වේ. ගිලන්පස පූජාවේ අනුසස් අම්බ පානාදී අෂ්ටපානත් ඒවාට සමාන වන දෙහි දොඩම් ආදියෙන් කරන පාන වර්ගත් වෙඬරු ගිතෙල් සීනි සූකිරි සීනි බෝල පැණි සකුරු මී පැණි තල තෙල් යන මේවාත් සියලුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකිය අම්බපාන, ජම්බුපාන, චෝචපාන, මෝචපාන, මදුපාන, මුත්තිකපාන, සාලුකපාන, පාරුස්සකපාන යන මේ අට අෂ්ටපාන නම් වේ. මේ පාන වර්ග සෑදිය යුත්තේ ඇල්දියෙනි. තම්බා සැදුවහොත් විකාලයේහි කැප නොවේ. ඇතම් සදහවත් වූ අෂ්ටපානයේම සාදා පූජා කෙරෙති. අඹ, ජම්බු, ඇටි කෙසෙල්, ඇට නැති කෙසෙල්, අමු මුද්‍රා පළම්, වියලි මුද්‍රා පළම්, ඕලු ගෙඩි, කටු ගෙඩි යන මේ වායින් අෂ්ටපාණය සාදනු ලැබේ. පිළින්ද වච්ච තෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන්පස පිදීමෙන් අනුසස් 10ක් ලැබූ බව මෙසේ ප්‍රකාශ කොට ඇත්තේය. බේසජ්ජං සුගතේ දත්වා සංගේ ඝනවරුත්තමේ දසානි සංසේ අනුහෝමි කම්මානුච්චවිකේ මම ආයුවා බලවා දීරෝ වන්නවා යසවා සුඛී අනුපද්දවේ අනීතිච හෝමි අපචිතෝ සදා නමේ පියවි යෝගත්ති තස්ස නිස්සන්දතෝ මම අපදාන පාළි ආනිසංස දසය නම් ආයුෂය ශරීර ශක්තිය නුවණ ශරීරයේ යහපත් පැහැය පිරිවර සැපය උපද්‍රව නැති බව ගොවිතැන් පාලු වීම ආදී ව්‍යසන නැති බව ගරු බුහුමන් ලැබීම ප්‍රේයන්ගෙන් වෙන් නොවීම යන මේවාය බුද්ධ වර්ම මුදලාලි දඹදිව පාටලිපුත්‍ර නගරයේහි බුද්ධ වර්ම නැමැති වෙළෙන්දෙක් විය. ගැල්වල බඩු පටවාගෙන වෙළඳාමෙහි ඇවිදින්නා වූ ඔහුට එක්වරක භික්ෂු සංඝයා පිරිවරා සත්වයනට සංගමුක් මග පහදා දෙමින් සත්වයන් සසර කතරින් එතර කරවමින් දනව් සැරිසරන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමු වුණා. ඔහු දිලිසෙන රන් පහන් ගසක්සේ බබලමින් බික් සංගන පිරිවරා හැසිරෙන තථාගතයන් වහන්සේ දැක ඉමහත් ප්‍රීතියට පැමිණ උන්වහන්සේ වෙත එළඹ වැඳ බුදුවරුන්ගේ සිරිත් නොදන්නා බැවින් සවස් කාලයේ බතින් නිමන්ත්‍රණය කළේය බුදුවරයෝ විකාලේහි ආහාර නොවන දන්නාහයයි තථාගතයන් වහන්සේ වදාළසේක. වෙළඳ තෙමේ හිමියනි තථාගතයන් වහන්සේ විකාලේහි කුමක් වළඳනසේක්දයි ඇසීය. ඔහුගේ පිළිවිසීම නිසා අම්බපානය, ජම්පානය, චෝචපානය, මෝචපානය, පාරුසක පානය මදු පානය, මුද්දික පානය, සාලුක පානය යන මේවා විකාලයේහි කැපවන්නේ යයි තථාගතයන් වහන්සේ වදාළසේක. වෙළඳ තෙමේ සකුරු වලින් යුක්ත කොට මුද්‍රික පානයක් පිළියෙල කර තථාගතයන් වහන්සේ ඇතුළු මහ සංඝනට පිළිගැන්වීය. එසේ පිළිගෙන වළඳා ඔහුට දහම් දෙසා තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම කළසේක. වෙළඳ තෙමේ අන්වෙළඳුන් හා ඒ ඒ ජනපදයන්හි වෙළඳා මෙහි ඇවිදින්නේ මහා වත්තනිය නම් කාන්තාරයට පැමිණියේය. එහිදී ඔවුන් ගෙන ගිය පෑන් අවසන් විය. පෑන් ලැබිය හැකි තැනක් කාන්තාරයේහි නොවිනි. මිනිසුන්ට හා ගවයනට පිපාසාව සංසිඳවා ගැනීමට ක්‍රමයක් නැතිවිය. ගිලන්පස දානීය දුන් වෙලෙන්දා පිපාසයෙන් එකින් එක කරත්තවල පැන් විමසමින් ඇවිද්දේය. එක් කරත්තයක මිනිස්සු ඔහු දැක කරුණාවෙන් අමතා මේ සැලියේ පැන් ස්වල්පයක් ඇත. එය පානය කරවේයි කීහ. ඔහු එයින් පැන්ගෙන පීය. ඔහුට එහි රසය මුද්‍රික පානයේ රසය මෙන් දැනින. ඔහු එදා මා සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මුද්‍රික පානය පිළිගැන්වීමේ අනුසස අද පැමිණියේ වනයි සිතා පුදුමයට පැමිණ සැලිය විවෘත කර බැලීය. සැලිය මුද්‍රික පානයෙන් පිරී තිබුණ. ඔහු එයින් ඕජාවත් වූ රසවත් වූ මිදිපැන් බඩ පුරාබී පෑන් බීමට එන ලෙස සෙස්සන්ටද හඬ නගා කීය. සෑම දිනම පැමිණ රිසිසේ මිදි පෑන් බී මහත් පුදුමයට පැමිණියෝය. වෙලද තෙමේ ඔවුන්ට බුදුරදුන්ගේ අනුසස් හා බුදුන් පිදීමේ අනුසස්ද වර්ණනා කළේය. ගවයන් සහිත සෑම දින ඇති පමණ පානය කළේද මිදි පැන්සලිය හිස් නොවින ඒ ප්‍රාතිහාර්යයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූ වෙළඳ තෙමේ වෙළඳාම අවසන් වූ පසු බුදුරජාණන් වහන්සේ දැකම සිය නිවසට යෙමි රජගහ නුවර වේලවනාරාමයට ගොස් බුදුන් වහන්සේ දැක වැඳ පිළිසඳර කතා කරනුයේ ගිලන්පස දාණයෙන් ලද අනුසසත් සිදු වූ ප්‍රාතිහාර්යත් තථාගතයන් වහන්සේට සැලකලේය. තථාගතයන් වහන්සේ ඔහුට දහම් දෙසූහ. වඩාත් පැහැදුනා වූ වෙළඳ තැන බුදුරදුන්ට ආරාධනා කර පසුදින මහා දානයක් දී සිය නිවස බලා පිටත් විය. ඉන්පසුද දාන ආදී පින්කම් කළා වූ හෙතෙමේ මරණින් මතු දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනක්ව උපන්නේය. ඒ විමනෙහි තනින් තන දිව්‍ය මුද්‍රික පාණීන් පිරුණු රත්නමය භාජන පිහිටියේය රසවාහිනියෙන්